භාවනාව පිළිබඳ කමඨාන් පිළිබඳ මොනවාද ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. මනසරන් මතකය අමතක නොකර මතකය සමග ගනුදෙනු නොකර ඉන්න කතාවක් මේ ළඟදී සම්න්නසටි කතා කරේ. ඒ මතකයත් එක්ක ගනුදෙනු නොකර ඉන්න ඒ ක්‍රමය කොහොමද සමහර? මතකය අමතක නොකර මතකයන් එක්ක ගනුදෙනු කරන ක්‍රම වේදේ. ගනුදෙනු නොකරන ක්‍රම ගැන කතා කරමු. මතකය අමතක නොකර මොකද්ද ප්‍රශ්නේ? සංස් කිව්වේ මතකය අමතක කරන්න අවශ්‍ය නැහැ. ඒක ගනුදෙනු නොකර සිටියොත් හරි කියලා. එතකොට ඒක මේ අමතක ස්වභාවයකටපත් වෙනවා කියන්නේ. දැන් අපි උත්සාහ කරන්නේ මතකය අමතක කරන්න. එතකොට ඒක වැරදිනේ. එතකොට මතකය සමග ගනුදෙනු නොකර ඉන්න ක්‍රමයක් තියෙනවා. ඒක කොහොමද? දැන් නිදා ගන්න ක්‍රම කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ඒ සෙයියාවල් නෙමෙයි නිදා ගන්න ක්‍රම එකක් තමයි නිදා ගන්න අර නිදාගෙන නිදා ගන්න ක්‍රමය. නිදාගෙන නිදා ගන්න ක්‍රමය එක ක්‍රමයක්. නොනිදා නිදා ගන්න තවත් ක්‍රමයක්. මෙයා නිින්ද එයා නිදි. හැබැයි එයා නිදි හැබැයි ඇත්තට නිදි නෑ. එහෙනම් මේ මොකද්ද මේ නිදාගෙන නිදා ගන්න ක්‍රමයක් නොනිදා නිදා ගන්න ක්‍රමයක් කිව්වම දෙකම නිින්ද වුණාට අරයා නොනිදා ඒ කියන්නේ එයා එක අරමුණක සිය පීඨවලා ඒ අරමුණට සමවැදිලා ඉන්නවා අපි කියමු නිරෝධ සමාපත්තිය කියලා අට සමාපත්තිය වාගේ මොනාරි එක ධානයකට සමවැදිලා යම්කිසි භාවනා යෝගියෙක් නිරත වෙලා ඉන්නවනම් ඒ භාවනා යෝගියා නිදි. හැබැයි තපස් නින්ද. ඒකට අපි කියනවා නොනිදා නිදාගත්තයි කියලා. ඒ නිසා තමයි තාපසේක හරියට භාවනාවක පැයක හිටියොත් පැය 8ක විවේක සුවයක් යට හම්බෙනවා. සමහර අය ඉන්න විනාඩි 15ක් හරියට භාවනාවේ තියාම එයාට එදා දවසේ විවේක ගත්තා වාගේ දැනෙනවා. එහෙනම් තාපසේ විවේක ගන්න කොහමද? ඒ ධාන සුවයට සමවැදිලා. එහෙනම් මේ මතකය අමතක නොකර ගනුදෙනු කරන්නේ නැතුව ඉන්නවයි කියලා කියන්නේ මතකය මතක් වෙනවා. ඒකට ප්‍රතිචාර දක්වන්න. ඒක තමයි ගනුදෙනු නොකරන ක්‍රමවේදය. දැන් කෙනෙක් ඇවිල්ලා අපට බයිනවා. දැන් මේක අපි ප්‍රායෝගිකව කන සම්බන්ධයෙන් බයිනවා ඒකට උත්තර දෙන්නේ නැහැ. එතකොට අපි එයාත් එක්ක බැනගත්තයි කියලා කවුරුද කියනවද? නැහැ. කට්ටිය කියන්නේ අර ස්වාමීන් වහන්සේට කට්ටියගේ හොඳටම බැන්නා. බැනලා ගියා. ස්වාමීන් වහන්සේත් එක්ක අර කට්ටිය බැනගත්තනේ. ඒ කියන්නේ දෙන්නම බැනලා කියන එක. මෙතන මොනවද ඒ කට්ටිය බැන්නයි කියලා තමයි කියන්නේ බැනගත්තයි කියලා කියන්න බෑතුව මේ ප්‍රතිචාර ඇවිල්ලා නැහැ. එහෙනම් මේ මතකය අමතක කරන්න බෑ අපට. ඇයි මේක හැම ප්‍රසාදයක් තුළම තැම්පත් වෙලා ගබඩා වෙලා තියෙන එක. හැබැයි ගනුදෙනු කරන්න නැතුව ඉන්නවා. ඒ කියන්නේ ප්‍රතිචාර දක්වන්න නැතුව ඉන්න පුළුවන්. ඒ සෑම මතකයක්ම අවදි වෙනකොට කය කයේ ක්‍රියාව වශයෙන් වචනයක් වශයෙන් සිතවිල්ලක් වශයෙන් මතු වෙනකොට ඒම මතු වෙන බව දැනගෙන ඉන්නවා ප්‍රතිචාර දක්වන්නේ ඒක තමයි ගනුදෙනු නොකර ඉන්න ක්‍රමවේදය මතකයෙන් එතකොට සාධන ගනුදෙනු නොකර මතකයේ මේ මොහොතේ මේ අවදි වෙනවා මොන මතකද සඳහන් කියපු කාරණාවේදී යමක් දකින්නකොට මතක් වෙනවා නමුත් ඒ මත මතක් වෙන දෙයට ප්‍රතිකාර දක්වන්න නැතුව ඉන්න කියලා නිසානස. එතකොට ප්‍රතිකාර නොදැක්ුවත් මේ එතනින් ඒ මතකයේ අවදි වෙලා සිත නවත්තන්න බෑනේ අපට. සිත නවත්තන්න නම් බිඳුවට යන්න ඕනේ. බිඳුවට ගියාම මතකයේ ප්‍රශ්නයකුත් නැහැ අමතක ප්‍රශ්නත් නැහැ මේ ගැටලු මොකවත් නැහැ. එහෙනම් මේ මතකයන් පිළිබඳව මතක නැතිවීම පිළිබඳව ගනුදෙනු නොකිරීම කියන පිළිබඳ ඔක්කොම ප්‍රශ්න එන්නේ සිත අවදිය පවතින නිසා නේද? එහෙනම් මේ අවදියෙන් පවතිනකොට සිතේ තියෙන සිතිවිලි වලින් මේ මතකයන් වලින් කර්ම ගොඩ නැගෙන්නේ නැතුව ඉන්නනම් හොඳම ක්‍රමය තමයි මතක් වෙන හැම දෙයක් පිළිබඳව සිහිය පවතින. සිහිය කියලා කියන්නේ ඒකෙන් කර්ම ගොඩ නැගෙන්නේ නැහැ කියන එක. ඒකෙන් විතරයි අර මතකය ක්‍රියා විරහිත කරන්න පුළුවන්. එහෙම නැතුව කවදාවත් මතකයෙන් අපිට මොකවත් කරන්න බෑ. ඒතුව ඒ මතක් වෙනවයි කියලා කියන්නේ කලින් සිද්ධිය වෙලා tempatuක් තියෙන්නේ. tempatuව යවදි වෙන්නේ. මොනවා දැක්කත් ඇහුණත් මෙහෙම දෙයක් මට මතක් වුණා යන මේ චිත්තානුපස්සනාව තියෙනවා. චිත්තානුපස්සනාව. දාතතාවතයන් වහන්සේ එක ධම්සභා මණ්ඩපයක රාතන් වහන්සේ නමකට විරුද්ධව චෝදනාවක් තියෙනකොට උන්වහන්සේකට තීන්දුවක් වෙනවා. මොකද්ද? මේ රාතන් වහන්සේ දවස පුරාම 100න් ඉන්න නිසා අතීතයේ 100න් හිටපු නිසා වර්තමානයේ 100න් ඉන්න නිසා අනාගතයේ 100න් ඉන්න නිසා උන්වහන්සේගෙන් කිසිම වරදක් නොවේ යන එහෙම නැත්නම් වරදක් සිදු නොවේ කියන අර්ථයෙන් උන්වහන්සේ නිදස් කොට නිදස් කරනවා. එහෙනම් රාතන් වහන්සේ නමකකින් වරදක් වෙන්නේ නැහැ කියන තීරණයට ආවේ උන්වහන්සේගේ සීය නොකඩී පවතින නිසා. එහෙනම් සීය පවතිනවා නම් චෛතසික මොනවාවත් කර්ම හැදෙන්නේ නැහැ. සීයෙන් කටයුතු කරනවා නම් ඒ ක්‍රියාවට කර්ම හැදෙන්නේ නැහැ. සීයෙන් කතා කරනවා නම් ඒ කතා කරන වචන වලට කර්ම හැදෙන්නේ නැහැ. එහෙනම් සිතපය වචනය කියන තුන්දොරේ සීය නොපැවතීම තමයි මේ සෑම කර්මයකටම මුල. මේ මතකයේ අවදි වෙන නිසාද මේ රූපයට නාමයක් පැනවීම වගේ දේවල් මතකයේ මතු වෙනකොට නාමයේ මතක් වුණත් රූපය හදනවා ඇතුලෙන් රූපය මතක් වුණත් නාමය හදලා දෙනවා. ඒ දෙක හැදුවාන් පස්සේ ඒකට ලෝකදේශ මොහ මොනාර එකක් පටලනවා. පටවල ඒක තුලින් සම්පූර්ණ කතාවක් නිර්මාණය කරනවා. ඒ කියන්නේ භවයක් හදනවා. ඔය කායાનුපස්සනාවේ සමාන සානස සමාන තැන්වලදී මේ අපිට කියලා දුන්න මේ කය කොටස් වශයෙන් වෙන් කරලා ඒ හැම කොටසකම මම ඉන්නවද කියලා හොයලා බලනකොට මම නැහැ කියලා. එතකොට කිසිම කොටසක වෙන්වෙන් වශයෙන් බලද්දි මම නැත්තම් මම කියන කෙනා කයේ නිර්මාණය වෙන්නේ. ඉන්නවා කියන්නේ. තාම අපි කායानුපස්සනාවේ මේ මට මිස්ස පැන්නේ නැහැ. මිස්ස පනිනකොට තමයි හොඳ ටික හම්බෙන්නේ. දැන් කේසා ලෝමා නඛා දන්තා තචෝ මංසං අත්ති අත්ති මිජ්ජං වක්කං අදයන් කිලෝමකං යකනම් පප්පාසං කියලා දැන් තදාගතන වංශ මේ කතන්දර කියනෝනේ මේ කොටස් 32ෙම භාග්‍යවත් වංශ කියලා අන්තිමට දේශනා කරනවා ඒකෙම කමඨාන වශයෙන් මහන්නේ මේ එක කොටසකවත් උද්ගලේ සත්‍යයක් නැහැ මේක මෙනෙහි කරන්න කියලා කියනවා. දැන් තථාගතයන් වහන්සේට තියෙන උවමනාව මොකද්ද? මේ කායානුපස්සනාවෙන්ම මේව රාක් කරවන්නේ. ඇයි මෙයා වේදනානුපස්සනා චිත්තානුපස්සනාට ගෙනියන්නේ? එහෙනම් මේ කායානුපස්සනාව තුළින් අරියත් බෝධිය දෙන්න තථාගතයන් වහන්සේ මේ කමඨාන දෙනවා. දීලා ටිකක් උඩට යනකොට එතනින් එක කමඨානක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඉසකෙස්වල මම නැහැ. නියපොත්තේ මම නැහැ. අදවතේ මම නැහැ. මම නැහැ මම ඉන්නවද ඉන්නවද කියලා ඔයන කෙනා ඉන්න බව දැන් ගැටහෙනවද කියලා අහනවා. එහෙනම් මේ හැම දෙයක්ම තියනවාය කියලා විශ්වාස කරනකොට ඒ මිත්‍යා දෘෂ්ටිය තුලයි මම නිර්මාණය වෙන්නේ. මිත්‍යා දෘෂ්ටිය පදනම් කරගෙන පුද්ගලෙක් නිර්මාණය වෙනවා මිසක් මිත්‍යා දෘෂ්ටිය අයින් කරපුවම පුද්ගලයා නැතුව යනවා. මේ කමටන් ඉදිරියට සාකච්ඡා කරනවා. එහෙනම් අදවත මම නෙමෙයි කියලා කියනවා නම් වෙන එක්කෙනෙක් මම කියන එක පිළිගන්නවා. මේක කවුද කියලා අනකොට කියන මේක මම නෙමෙයි. ඒ කියන්නේ අර පින්තූරේ මම ඉන්නවා කියන එක නෑ කියන්නේ. එහෙනම් එයාගේ පින්තූරේ එයාගේ යාළුවාගේ පින්තූරේ අරගෙන ගිහිල්ලා මේක කවුද? මේක මම නෙමෙයි. හරි. ඒතර මේක මේක මමයි. ඒ කියන්නේ මේක මම නෙමෙයි කියන්නේම වෙන එකක් මම කියන එක එයා පිළි අරගෙන ඉවරයි. ඒ කියන්නේ පුද්ගලයා ස්ථිර වශයෙන් ඉන්නවා කියලා එයා පොරොන්දු වෙලා ඉවරයි අපට. එහෙනම් අදවත හොයාද අදවත මම නෙමෙයි. එතකොට එයා වෙන කෙනෙක් බව පිළිගන්නවා. අග්නියාසය ඔයාද කියලා නෑ. ආමාසය මම නෙමෙයි කියලා. ඒ කියන්නේ වෙන කෙනෙක් මම. ඒ කියන්නේ එයා ඉන්නවා. තාම ඉන්නවා. එහෙනම් අදවත අග්නියාසය වකුගඩු මේ හැම දෙයක්ම සෙම පිට මේ හැම කාරණාවක් අරන් බලනකොට ඒ හැම දෙය තුළම මම නෑ මම නෑ මම නෑ කියලා කියනවා නම් කොතනද ඔයා ඉන්නේ හැමදේම ඔයනවා නේද මම නැගින්නේ කොයිද කියලා එතනයි ඔයා ඉන්නේ එතන යා ඉන්නවා. ඒ නිසා තමයි මේ කායානුපස්සනාවේ මුල් කමඨාන් ටික ගොඩාක් සරලෙන් දේශනා කළාට තථාගතයන් වහන්සේ මේ 15 වෙනි මට්ටමින් වාගේ උඩට ගියාම කෙලින්ම යන්නේ මේ ධම්මානුපස්සනාව විචිත්තානුපස්සනාව. ගොඩාක් ගැඹුරුයි. ඒක තුළින් තථාගතයන් වහන්සේගේ ගොඩාක් කමඨාන් මේ ඇත්තටම අපිට මේ අනිත් ප ဋ ාණ වලට යන්න අවශ්‍ය නැහැ. කායානුපස්සනාවෙන් වැඩ ඉවර කරන්න පුළුවන්. කොටස් 32 මම නැහැ. හැබැයි මම මේකේ ඉන්නවද මම මේකේ ඉන්නවද මම මේකේ ඉන්නවද කියලා කොටස් 32න් බලනකොට එයා ඉන්න බව විශ්වාස කරන නිසා නේද මේකේ ඉන්නවද මේකේ ඉන්නවද කියලා බලන්නේ. දැන් බාණ්ඩයක් නැති වුණා. මොනවද නැති වුනේ? අපේ යම්කිසි පත්කඩයක් නැති වුණා. තිබ්බ තැන මතක නැහැ. මේ කොටියකින් බලනවා. තියනවාද? විහාරකින් බලනවා. ඇයි එයා බලන්නේ? ඒම එකක් තිබුණා නිසා ඒම එකක් තියෙන්න පුළුවන් නිසානේ. එහෙනම් එයාට විශ්වාසයක් තියෙනවා සමහර මෙතන තියෙන්න පුළුවන්. සමහරට ආවල් ස්වාමීනාංශයේ කුටියට වැඩිය එතන තියෙන්න පුළුවන්. ගිලම්පස වැළඳුව සමහරට දානශාලාවේ තියෙන්න පුළුවන් කියන විශ්වාසයට තියෙනවා. එහෙනම් අදවතේ මම ඉන්නවද, කෙස්සල මම ඉන්නවද, නියපොත්තේ මම ඉන්නවද, සෙම්බොල ඉන්නවද, පිටේ මම ඉන්නවද කියලා හොයන්නේ. ඒ කියන්නේ එයා ඉන්න බව එයා දන්නවා. මෙතන ඉන්නවද කියලා එයා බලන්නේ. ඒ කියන්නේ ඉන්න බව එයා විශ්වාස කරනවා. පුද්ගල ස්වභාවය පිළිබඳ ස්ථිර නිගමනයකට ඇවිල්ලා ඉන්නේ. මම නැති වෙන විදිහට දෙතිස් කුණප භාවනාව කරන්න බැරිද? පුළුවන්. දෙතිස් කුණප භාවනාවෙන් තමයි මාන්න නැති කරන්නේ. නමුත් මේ කියන ක්‍රමවේදය තුළින් තමන්ගේ කොටස් 32 තුළින් මම තම නැති ස්වභාවයකුත් ඒ තුළ තමන් ඉන්න ස්වභාවයකුත් අතර තියෙන අවබෝධය වැඩි වෙන්න ඕනේ. ඉස්සෙල්ලාම අපට අයන්න අයන්න කියලා දෙනවා. අයන්න අයන්න තුළින් අපිට විභාග ලියන්න බෑ. හැබැයි අයන ආයන දන්නේ කෙනෙකුට කිසිම විභාගයක් ලියන්නත් බෑ. ඒතර අයන ආයන දැනගත්ත විභාග ලියන්න පුළුවන්ද බෑ. එහෙනම් මොනවද විෂය නිර්දේශය දැනගන්න ඕනේ. හැබැයි විෂය නිර්දේශය දැනගත්තට බෑ අයන ආයන නතු ලියන්න බෑ. එහෙනම් මේ කුලප 32 පිළිබඳව තථාගතයන් වහන්සේ මේ සරල අවබෝධය තුළින් මේ ශ්‍රාවකයාගේ තථාගත ශ්‍රාවකයාගේ අවබෝධය වැඩි කරනවා. එතකොට මේ අවබෝධයත් එක්ක ඉදිරියට ඉදිරියට යනකොට එයාට මේ කියනකොටම වැඩේ තේරෙනවා භාග්‍යවතුන් වහන්සේ කියන්නේ මෙන්න මේ විදිහට වඩන්න කියලා මේක. එහෙනම් මේම වැඩුවොත් තමයි හරි කියන අවබෝධය ඇති වෙච්ච ගමන් මේ ශ්‍රාවකයා එතනම අරියත් බෝධියටපත් වෙනවා. මේ හැමදේ තුළින්ම අවබෝධය වැඩි කරන එක. එහෙනම් අපි මේ බයිද්දාවා ජම්බිතත්තම් කියලා අපි එකක් බලුවා. බයිද්ධාවා කායේ කායානුපස්සී වේති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායේ කායස්මින් විහෙරති. කායේ කායස්මින්. එතකොට කායානුපස්සීවා කියලා බලුවා. එතකොට මේ තථාගත පණිවිඩ මේකක් පිළිම පුංචි පුංචි වෙනස්කම්. එහෙනම් බාහිර කය බලලා ඒ රූප ඇති වෙලා නැති වෙලා යන එක. චලන දැන් සෙල වෙනවා. සෙල වෙනකොට රූපේ නැහැ. කලින් රූපේ නැහැ. දැන් අලුත් රූපයක්. ඇරිලා බලනවා. බලනකොට අර බිම්බලන්ට රූපේ නැහැ. එන උඩ බැලුවා අල්ලය බලන්න රූපේ නැහැ. එන මේ නාමය රූපය ඇති වෙවි නැති වෙවි යන ස්වභාවය දිහා බලන බයිදාවා. කායේ කායාව පස්සී විරති. නැවත භාග්‍යතුන් වහන්සේ කියන බයිදාවා කායේ කායස්මින් විරති. එහෙනම් ඒ ඇති වෙන නාම රූප නිසා Taman කැළඹෙනවද? තරහා යනවද? අවවාද කරන්න හිතෙනවද? අඬගාලා මොනවද හොයන්නේ කියලා අඬ හිතෙනවද? එහෙනම් මේ ලෝභ දේශ මොහ රාග වෛර කියන එක අර කය තුලින් මේකට ඇති වෙනවා. එහෙනම් මේක ගැන බලන්න කියලා දේශනා කරනවා. එහෙනම් මේ එක එක මට්ටම් වලින් තථාගතයන් වහන්සේ මේ කය පිළිබඳවත් මේ බඹයක් විතර උස තියෙන මේ රූපයේ තියෙන නිර්මාණය පිළිබඳවත් විශාල ප්‍රඥාවක් අවබෝධයක් දෙනවා. මේක විදර්ශනාව. එහෙනම් මේ හැම තුළම තමන්ව තමන්ට තේරුම් ගන්න පුළුවන් බාහිර නාම රූප තේරුම් ගන්න පුළුවන් බාහිර නාම රූප නිසා ඇති වෙන කෙලෙස් ධර්මයන් මොනවද තමන් තුළ වැඩිපුර නැදෙන්නේ මොනවද අවමෙන් ඇදෙන්නේ මොනවද මොනවද ඇදෙන්නේ නැත්තේ මේ සියලුම දේවල් තමන්ට තේරෙනවා මේ අවබෝධය තථාගතයන් වහන්සේ කායන පස්සන ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් උඩට ගෙනියනවා පියවර පියවර ඒක තථාගත මා කරුණාව එකපාරට ලොකු දෙයක් දෙන්නේ අවබෝධ වෙන්නේ ඒ නිසා ඕනම කෙනෙකුට මේ සම්බුද්ධ ශාසනය පිරිනවම් පාන්න ක්‍රමානුකූල එකින් එක එකින් එකට පියවරෙන් ගෙනියනවා. එතකොට පළවෙනි එක තේරුණොත් දෙවෙනි එක නිකම්ම තේරෙයි. ඇයි? පළවෙනි එකේ අවබෝධයෙන් තමයි මේක තේරෙන්නේ. දෙවෙනි එක තේරුණාම පළවෙනි එකේ දෙවෙනි එකේ අවබෝධ දෙකෙම තුන්වෙනි එක තේරෙනවා. හැබැයි පළවෙනි එක හරියට තේරුම් ගන්න බැරි නම් පළවෙනි එකේ කමඨාණයි නිවන් මාර්ගයයි පණිවිඩයයි වැටෙන්නේ නැත්නම් අනිත් මොකවත් වැටෙන්නේ නැහැ. ඒක අනිත්‍යව තේරුම් ගන්න ක්‍රමයක් නැහැ. එතනවල මේ කායනුපස්සනාව දැන් ඇති නැති යන නාම රූප තියෙනවනේ. ඒක ආයතන පහෙන් බලනද චිත්තානුපස්සනාවෙන්ද වැඩිපුර. ආයතන පහෙන් තමයි බලන්නේ. හැබැයි ආයතන පහෙන් බලන්න බෑනේ. සිත නෑනේ. ඒ නිසා සිත ආයෝජනය කරලා හිතට ගන්න ආයෝජනය කියලා වචනයක් කිව්වම සිත ආයෝජනය කරලා ඒ ආයතන බලන්න. දැන් බලන්න රූපයක් දැක්කා. සංඥාවක් කියන එක විතර නේද සිත දන්නේ. ඔලපාට කියන එක සිත කොහොමද දැනගත්තේ? ඇසෙන්නේ. එතකොට මේ සිත ඇසට ආයෝජනය කරලා කොළපාට කියන එක බැලුවා. එතකොට කොහෙන්ද බලලා තියෙන්නේ? ඇසෙන් බලලා තියෙන්නේ. හැබැයි එයා කලබලයි, අසංවරයි. ඒ සංඥාව සිතින් බැලුවේ. එයා ශබ්ද කරනවා, කෑ ගන්නවා. එතකොට මේ කෑ ගන්න එක සිත දරුන්නේ සංඥා විතරයි ගත්තේ. ඒතකොට ශබ්දේ කණෙන් ගත්තේ. අපිරිසිදුයි ගඳයි. ඒක නාසයෙන් ගත්තේ. එතකොට එක නාමයක් රූපයක් සැලවෙනකොට මේ පංචේන්ද්‍රයන් වලින් තමයි වර්ණගන්ධ රස ඕජා ස්පර්ශ ගන්නෙ. නමුත් ඒක සිත නැතුව ගන්න බැරස සිත ආයෝජනය කරලා වර්ණේද ගන්ධේද රසේද ඕජාවද ස්පර්ශේද මොනවද මේක තුළ තියෙන ධර්මතාවයන් කියලා ගන්නකොට ඒක තුළින් කැළඹෙන ස්වභාවය ඇලෙන ස්වභාවය, ගැටෙන ස්වභාවය, මුලා වෙන ස්වභාවය කියන ලෝභ දේශ මොහ වෛර වලින් මොනවද ඇති උනේ? කොයි කොයි මට්ටම් වලින්ද ඇති උනේ? වර්ණයෙන්ද ඇති උනේ? ගන්ධයෙන්ද ඇති උනේ? රසයෙන්ද, ඕජාවෙන්ද, ස්පර්ශයෙන්ද ඇති උනේ කියලා ඒ ධර්මතාවයට අනුව මේක වෙන් කරලා බලනවා. මේක තමර රූප ඇති වෙනවා අරූප ඇති වෙනවා ඒක දිහා බලන්න කියලා එක කමඨාණක් අපි දේශනා කළා. ඒ කමඨාණේ තථාගතයන් වහන්සේ ඒක තමයි කියන්නේ. ඒක දිහා බලනවා. කෙනෙක් කටයුතු කරනවා. එයා දිහා බලපු ගමන් මේ සිත ආයෝජනය කරනවා. ඈත ආයෝජනය කළා කියන හැයි මොනවද පේන්නේ? වර්ණය පේනවා. ප්‍රශ්නයක්ද? නෑ මොකවත් නෑ. ටිකක් කලබල අසංවරයි මේක ගැලපෙන්නේ නෑ වගේ සේනාසනෙට. ඒක කොහොමද දැක්කේ? සිතේ සංඥාවෙන් දැක්කේ. එතකොට එයා ශබ්ද කරන බඩමුඩ කියන ශබ්දේ වැඩි. ඒක කොහොමද ගත්තේ? කණෙන් ගත්තේ. එතකොට වැඩිපුර එයාගේ බලපන්නේ මොනවද? ශබ්දය. වර්ණේ ප්‍රශ්නයක් නෑ. කලබලකාරීත්වයෙන් පසු සබ්ද ප්‍රශ්නයක් අපට එන මේ සබ්ද කියන ධර්මතාවය තුළ අටගත්ත ක්ලේශ ධර්මය මොනවද? ද්වේෂය. එන වර්ණයෙන් දැක්ක ධර්මතාවය මොනවද? අන්න ලෝභය. ලස්සන පාටක්. හරි ප්‍රියමනාප. හැබැයි අසම්මරයට කැමති නෑ. හැබැයි පාට හොඳයි. පාටේ වරදක් නෑ. එහෙනම් මේ ලෝභය මේකෙන් ගත්තා, ද්වේෂය මේකෙන් ගත්තා. එතකොට එක රූපයක චලනයක් නිසා, ඒ රූපයේ ක්‍රියාකාරීත්වය නිසා ආයතන පහ ආයෝජනය කරාම ධර්මතාවයන් පහ පට ගන්නවා. ඒ ඒ ආයතන. සමහර ආයතන මොකවත් නෑ. ගඳක් දැනෙලම නෑ. ගඳ තුලින් මොකවත් ඇවිල්ලා නෑ. හැබැයි අනිත්‍ය වලින් ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඒ ඒ ආයතන තුලින් අට ගන්නා වූ ධර්මතාවයන් මොන මොන ක්ලේශ ධර්මයන් ඒ ආයතන වලින් අට ගන්නවද කියන එක චිත්තානුපස්සනාව බලනවා කායේ කායස්මින් කියලාදී කයට අනුව සිතින් බලනවා එක. මේ ඇසට පේනකොට මොනවද හිතෙන්නේ? මොකක්ද හිතෙන්නේ? හැබැයි කනට එනකොට නම් මොනවද එකක් හිතෙනවා. එකම නාම රූපය. හැබැයි මේ වර්ණයේ ප්‍රශ්නයක් නැහැ. ශබ්දයේ ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් ඒ ඒ ආයතන වලට මේ ප්‍රතිචාරදී බලාගෙන 100න් ඉන්නකොට ඒ රූප වලින් කර්ම හැදෙන්නේ නැහැ. ඇයි? 100 වඩනවා. එහෙනම් මේ හැම දෙයක් තුළම මේ විදිහට එයා විද්‍යාත්මකව විදර්ශනාවෙන් ගනුදෙනු කරනකොට කිසිම මොහතක ඉපදීමට කාරණාවක් ඇදෙන්නේ නැහැ. එහෙනම් කායානුපස්සනාවෙන් එයාට පිරිනිවන් පාන්න පුළුවන්. එයාගේ වැඩ නිමා වෙනවා. ඒ කමඨානේ අභ්‍යන්තර එක පැත්තක් මේක. ගොඩාක් තියෙන එක. එක පැත්තක්. එතන දැනටි ආයත් හිතායජනය කරලා ඒ දක්න ඇති නැති වෙන නාම රූප අවසානට මේ චිත්තානුපස්සනෙන් බලනවා කියන්නේ විදර්ශනා කියන කායානුපස්සනාව කියන්නේ සම්පූර්ණ විදර්ශනාව. ධම්මානුපස්සනාව කියන්නේ සම්පූර්ණ විදර්ශනාව. වේදනානුපස්සනාව කියන්නේ සම්පූර්ණම විදර්ශනාව. චිත්තානුපස්සනාව කියන්නේ ඒක තරම් විදර්ශනාවක් මේ ලෝකේ නෑ. එහෙනම් මේ විදර්ශනාව පටවියෙන් ආපෝලින් වායෝලින් තේජෝලින් කියන සතරමා භූතතුලින් විදර්ශනාව වඩන්නේ කොහොමද? විදර්ශනාව කරනකොට වෙන රාත් වෙන්නේ කොහොමද කියන එක තමයි මේ සතර සතිපට්ඨාන දේශනා කරන්නේ. හැම එකක් තුළ විදර්ශනාව වැඩෙන්නේ.